එළවලු වගාව අපිට තියෙන ලොකුම ගැටලුව තමයි નિયમિત කන්නේ. නැත්නම් වාරයකට මේ එළවලු වගාව සිදු වෙන. මේකට ප්‍රධාන හේතුව වැස්ස සහ ඌ අතර දෝලණය වෙන වැඩසටහනක් තමයි අපේ ගොවීන් අතර තියෙන්නේ. නමුත් එළවලු වගාවේ මේ ගැටලුව විසඳීම සඳහා අපි උපක්‍රම ගණනාවක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. සම්ප්‍රදායික නොවන කලාපවල එළවලු වගාව ව්‍යාප්ත කිරීම. ඒතර අවාරයේ එළවලු නිෂ්පාදනය සඳහා ඒක යොමු කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි එළවලු වගා කරන කලාපයේ වුණත් වැසි ආවරණ තුල එළවලු වගා කිරීම. වැසි ආවරණ විශාල සංඛ්‍යාවක් රුපියල් මිලියන 50ක් විතර වියදම් කළ වැසි ආවරණ පිහිටවල මේ තුල ගොවින් කැමති එලෝල් වර්ග නිපදවලා දෙන්දපට දෙන්න බලාපොරොත්තු වෙනවා.